මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං गच्छामि द्वितीयं सङ्गं शरणं गच्छामि तृतीयं हि बुद्धं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं हि धम्मं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं हि सङ्घं शरणं गच्छामि तृतीयं सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධාං ආජී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං නිසංයෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා पुण्यसन्ननियोजित्वाचिरङ्गक्षन्तुशासनम् आपाकट्ठाद्भुम्मट्ठा देवानागामहिन्धिका पुण्यं तम् अनुमोदित्वाचिरं रक्षन्ति देशम् आपाकट्ठाद्भुम्मट्ठा देवानागामहिन्धिका पुण्यं तम् अनुमोदित्वाचिरं रक्षन्ति मोदिता दुःखपत्ता सुनिर्दुःखा भयपत्ता भया සෝකපත්තා කුමිස්සෝකාන්ති සම්බුදු සාන්න නීනා පුඤ්ඤ කම්මේන නාමං බාල සමාගම අසං සමාගමෝ නාතේ යාව නිබ්බාන කස්සියා නීනා පුඤ්ඤ කම්මේන නාමං බාල සමාගම සතං සමාගමෝ නාතේ යාව නිබ්බාන කස්සියා නීනා පුඤ්ඤ කම්මේන නාමං බාල සමාගම සතං සමාගමෝ සේනාව නිබ්බාන සත්‍යා සබ්බීතියෝ වද්දන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාරේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සුද්ධාන්ති සෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාන් භාවේන සදා සුද්ධාන්ති සෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබාන සම්පatti නාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි